හොඳයි එහෙනම් සාවධානව අහන්න. මෙයාට මේ පටිච්චසමුප්පාද ධර්මය අල්ලා කරගෙන යන අපේ දේශනා මාලාවේ ඊළඟ දේශනාවයි ඉදිරිපත් වීම තිබෙන්නේ. විඥාන පත්‍ය නාම රූපං සහ නාම රූප පත්‍ය විඥානං කියන කරුණ. මේක ප්‍රථමයෙන් අපි ප්‍රකාශ කළා විද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන කරුණ. අවිද්‍යාව නිසා නොදත්කම නිසා කුසල කුසල කර්ම සංස්කාර රැස්වෙනවා. මේ කුසල කුසල කර්ම සංස්කාර යම් කිසි කෙනෙක් මරණයට පත්වන විට සිහිපත් වෙනවා. ඒ සිහිපත් වුණාට පස්සෙ ඒ කර්ම විඥාන ශක්තිය තුළින් නැවත තැනක ගිහිල්ලා කෙනෙක් උපදිනවා. මෙන්න මේ නැවත ඉපදින අවස්ථාවේදී පහළ වන සිතට කියන්නේ ප්‍රතිසන්ද විඥානය කියලා. මෙන්න මේ ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප ඇති වෙනාය නාම රූප නිසා මේ විඥානය පවතිනාය කියන එකයි මේ සාමාන්‍ය අර්ථය. විඥානය කියන වචනේ සාමාන්‍ය අදහස දැනීම කියන එකයි. මේ විඥානය කියන වචනේ විවිධ තැන්වල විවිධාර්ථ දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තිබෙනවා. දැන් ওই චක්ක විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ විඥානයේ කොටස් හයක් තියෙනවා. ඇහැට රූපයක් දැක්කාට පස්සෙ ඒ පිළිබඳ ඇති වෙන දැනීමට සබ් විඥානය කන ශබ්දයක් අසුනාට පස්සෙ ඇතින ඒ ශබ්දය පිළිබඳ දැනීමක් පහළ වෙනවා සෝත විඥානය මේ විදිහට නාසයෙන් දැනෙන ගඳ සුවඳ පිළිබඳ දැනීම දිවට දැනෙන රස පිළිබඳ දැනීම කායට දැනෙන වේදෙන ස්පර්ශ පිළිබඳ දැනීම පහළ වෙනවා මනසට ඒ ධර්ම පිළිබඳ දැනීම පහළ වෙනවා මේකට තමයි විඥාන කොටස් ආය කියලා කියන්නේ ඒ විඥාන කාය වේතම් බාධන වාසල ප්‍රතිමිනා මෙතන කියන්නේ ඒ විඥාන කොටස් හය නෙවෙයි. ඊළඟම ඒ තම කර්ම විඥානය කියලා එකක් විඥානය කියන වචනේ විස්තර කරන බුදුහාමුදුර ප්‍රකාශ කරන ඒ අර යම් කෙනෙක් මරණ මොහොතේදී ප්‍රතිසතර ඔන්න මෙන්න කියන අවස්ථාවේදී සිතට මතුවන කුසල කුසල කර්ම ශක්තියින් පවර්ණ අවස්ථාවේදී ඒ විදිහට ඒ කුසල කුසල කර්මයන් හේපතන අවස්ථාවේදී පවතින විඥානය තමයි කර්ම විඥානය කියලා කියන්නේ. එතකොට සමහර විට තියෙන බුදුරජාණන් වහන්සේ විසින් ඔය අනිත්‍යස්සන විඥානය, අපපතිච්ච අපපතිච්ච විඥානය, අනාරම්මන විඥානය කියලා ඒ විඥානයේ දක්වන වෙනත් අවස්ථාවලදී ඒ වචන පාවිච්චි කරනවා. එයින් විඥානය කියන අද විඥානය කියන එකෙන් අදහස් කරන්නේ රහත් වූ කෙනෙකුගේ විමුක්ත භාවයට පත් වූ සිත විමුක්ත සිත. සම්මත අවස්ථාවලදී විඥානං අත්මාගමාවාදී වශයෙන් දක්වලා තියෙනවා විඥානය සම්පූර්ණයෙන් නොකෙණිය යනයි කියලා. මේදී කතා කරන්නේ රහත් ලෝකයේ තින්නම් පාන අවස්ථාවේදී විඥානස්කන්ධය නිරුද්ධ වෙන ආකාරය. මේ විදිහට විවිධ තැන්වල මේ විඥානය කියන වචනේ පාවිච්චි කරලා තිබෙනවා. මේ සෑම අවස්ථාවකේ දක්වා ඇති සෑම අර්ථයක්ම අපි මේ කියන ධර්මයට යොදාගත්තොත් එහෙම ධර්මයේ පැහැදිලිව අවබෝධ කරගන්නට බැහැ. එතකොට මෙතන විඥාන පත්‍යා නාම රූපං අර මව කුසට ඉස්සල්ලාම පිළිපේ පිළිඳ ගන්නවා ප්‍රතිසන්දි විඥානය ලැබෙනවා. ඒක නිසා නාම රූප හට ගන්නවා. දැන් ප්‍රතිසන්දි විඥානය කියන්නේ නාම ධර්මයක් රූපයක් නෙවෙයි. එතකොට මේ නාම ධර්මයේ ප්‍රතිසන්දි විඥානය බව මව කුසට ඇතුල් වෙච්ච ගමන්ම අපි මේ උදාහරණයක මම උපසක් කරගෙන කතා කරන්නේ ඕනෑම ලෝකේ ඕනෑම සත්ව කොටසයකට බෙදලා මේක කතා කරන්නට පුළුවන්. මේකට පහසෙන් තේරුම් ගන්නත් පුළුවන් වුණා මම උපසක් කරගෙන කතා කරන එක. ඒතකොට මම උපසට මේ ප්‍රතිසන්දි විඥානයේ පළමුවෙන්ම පැමිණියාට පසු ඒකත් එක්කම මේ ප්‍රතිසන්දි විඥානය සමගම පහළ වෙනා රූප කොටස් 30ක් කියලා පොත්වල දක්වා තිබෙනවා. ඒ කියන්නේ ශරීරයක් පහළවන්නට ඕන නිසා කාය දශකයකින් ලැබෙන රූප කොටස් පහළ වෙනවා. ඒ වගේම ස්ත්‍රියද පුරුෂයද කියනලා තීරණය කරලා තියෙන නිසා ප්‍රතිසන්ද විඥානය සමගම භාවසසක කියන රූප කොටස පාර වෙනවා. ඒ වගේම මේ චිත්ත පිහිටන්නට රූප කොටසක් අවශ්‍යයි. ඒ කියන්නේ නාම රූප දෙකම තියෙන ලෝකවල එහෙමයි. චිත්ත පිහිටන්නේ රූපයකෙල් වියකෙල් බගෙන. ඒක නිසා චිත්ත පිහිටන්න තැනක් අවශ්‍ය නිසා වස්තු රූපය කියන ඒ රූපස් කොටස වස්තු දසකේ කියන රූප කොටස් 10 තියෙනවා. එතන මේ දසක කියන්නේ 10 කොටසක් කියන ඕනෑම රූපයක පණ ඉහරි පණ නැති හරි රූපයක සැදී ඇති කොටස් මූලික වශයෙන් අටක් තියෙනවා. ඒ කියන්නේ මූල ධාතු හතරක් තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන. ඒට අමතරව මේක වර්ණයක් තියෙනවා, ගඳක් තියෙනවා, රසයක් තියෙනවා, වර්ණ ගන්ධ රස ඕජාවක් තියෙනවා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි වර්ණ ගන්ධ රස ඕජා කියන හතරයි එකතු වුණාම මෙතන කොටස් අටක් තියෙනවා. අපේ කොටසට පණ ඇති හෝ පණ නැති ඕනෑම රූපයක නිරන්තරයෙන්ම පවතින ධර්මයක්. ඒක නිසා පොත්වල දක්වා තිබෙනවා මේකට සුද්ධාස්තක රූප කලාපය කියලා. නියත වශයෙන්ම මේ රූපات හැම වෙලාවෙම පවතිනවා කියන එකයි තේරෙන්නේ. ඕනෑම රූපයක් ගත්තාම මේ කොටසට ඒක තියෙනවා. ඒක ඒ කොටස් හතරට එකතු වෙනවා ඉස්ත්‍රියත් පුරුෂයෙක්ද කියලා තීරණය කරන්නට ඕන නිසා භාව රූපයක්. ඉස්ත්‍රි භාව රූපයක් හෝ පුරුෂ භාව රූපයක්. එතකොට ඒක නාමයක් වෙනවා. ඒ ළමයට ජීවිතේ පවත්වාගෙන යන්න පවත්වාගෙන යන්න ඒ රූප කොටස දිගින් දිගට පැවතෙන්නට පණක් තියෙනවා ජීවිතේ රූපයක් තියෙනවා එතකොට ඒ ළමයට ජීවිතේ රූපේ කොට කියන එකත් එකතු වෙනවා 10ක් වෙනවා මේක තමයි භාව දර්ශකය කියන්නේ එතකොට කායදර්ශක කියන්නේ තමන්ගේ ශරීරයේ තැබීමට රූප කොටසක් අවශ්‍යයි අර කියපු කරුණු කලින් කරුණු 8 ඒ අටට අමතරව කාය ප්‍රසාද රූපේ කාය ප්‍රසාද ගති ඇති වෙන රූප කොටස පහළවන්නට ඕන. ඊයර කාය ටිකෙන් ටිකට පවතින ජීවිතෙන් රූපේ පවතිනවා. මේ විදිහට තමයි ඒ කාය දශකය කියන එක ඇදෙන්නේ. ඒ වගේම වස්තු දශකය කියන්නේ සිත පිළිගන්නට තැනක් ඕන නිසා ඒ රූප කොටස ඇති වෙනවා. මේක තමයි මේ බොහෝ විට වර්ධවා හිතන්නේ හත් බුද්ධේ වස්තුවේ සිට පවතිනවා කිය. මොකද මේ වස්තු රූපය කියන එක කියනකොට හිතන්නේ මේ හවුසුල් දේවස්තෝ කියලා. අත්ත වශයෙන්ම ප්‍රතිසන්දි විඥානයක් ගන්න හේතු වෙන විතර දේවස්තෝ කියලා දෙයක් නෑ. ඒක පස්සේ දෙන්නේ. නමුත් ඒ වස්තු දශකයේ මොහිදනවා වස්තු දශකයේදී අර කියපු සුද්ධාස්තක අටයි ඒ වස්තු දශකයේ අදංගු ආදේ වස්තු රූපේ කියන රූපයයි ඒකයි තමයි පොත්වල කියන්නේ හදේ වස්තු කියලා. හදේ වස්තු රූපේ කියන රූපයයි ජීවිතෙන්ද රූප කොටසයි 10යි. මේක ප්‍රතිසන්දි විඥානයත් එන්න එකම එකටම උපදින ධර්ම 10ක්. ධර්ම රූප කොටස් වර්ග තුනක්. කාය දර්ශක, භව දර්ශක, වස්තු දර්ශක කියන්නේ. මේකද කියන්නේ එකවර උපදිනවා එකවර පහළ වෙනවා කියන එකට පොත්වලින් වචනයෙන් කතා කරනවා නම් සහජාත කියලා කතා කරන්නේ සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා එකවරම පහළ වෙනවා මේක එකරේ රූප කොටස් පහළ වුණාට පස්සේ ඉතින් මේ රූප කොටස් තියෙන්නේ ඒ විදිහටම අර මාව ගන්න කන බොන ආහාරය තුන ආදීගේ හේතු නිසා මේක වැඩින්නට පටන් ගන්නවා. මේ රූපය වැඩින්නේ එතකොට අර ප්‍රතිසන්දි විඥානේ මෞකසට එළඹ සිටිතේ. එතකොට විඥානපච්චය රූපං කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ ප්‍රතිසන්දි විඥානය නිසා මේ විදිහට සම්මෝහයේ කුස ඇතුලේ මේ රූපේ වැඩි වැඩි වැඩි වැඩි යනවා. ඒ විඥානයේ සුභිනානම් ඒ රූපේ වැඩෙන්නට පටන් ගන්නට හේතුවක් නෑ. ඊළඟට මේ විඥාන පත්‍ය නාම විඥානයේ අරක නාමස්කන්ධය ඒ නාමස්කන්ධයේ දිගින් දිගින් පැවැත්ගෙන පැවැත්ගෙන යනවා ඉතින් පසුව පසුව ඇති වෙන විඥාන ඇතිවීමට අර මුලින් කරපු මුලින් ඇතිවෙච්ච ප්‍රතිසන්ද විඥානයේ හේතු වෙන නිසා විඥාන පත්‍ය නාමං කියන්න ඕන එතකොට විඥාන පත්‍ය නාමං විඥාන පත්‍ය රූපං කියන දෙකම එකතු කරලා කතා කරනකොට අපි කියන විඥාන ප්‍රඥාන රූපං කියලා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ওই මහා නිධාන සූත්‍රයේ දක්වන පාඩය විඥාන පත්‍යාන රූපං දීතිකෝ පනේතං සම් ප්‍රධානන්ද ඉන්නා පේචාන්න ඉන්නා පේතේන පරියායන විස්සබ්බං යථා විඥාන විඥාන පත්‍යාන මම මේ විඥානයේ නිසා නාම රූප ඇති වෙනවායි කියලා මේ ආනන්ද හඳුන්වන්තර මේක දේශනා කරන්නේ ආනන්දයමක් කියවනම් විඥාන නිසා නාම රූප ඇති වෙනවා කියලා මම යමක් කියවනම් ආනන්ද මෙන්න මේ දැන් කියන කරුණ තුළින් ඒක එහෙමම සිදි වෙනවා කියලා ඔබ දැනගන්න අවබෝධ කරගන්න. ඔය කියව පාඩේ ඒක අදහස. එතකොට විඥානංචේ ආනන්ද මාසුපිස්මින්න ඔක්කොම ඉස්සෙද අපනකෝ නාම රූප මාසුපිස්මින්නේ සමුච්චිතද බුදුජානන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මේ විඥානේ ඇවිල්ලා මෞකසට පිළිසඳ ගත්තේ නැත්නම් ආනන්ද අපලකෝ නාම රූපං මාතකෙච්චින් සමුච්චිතද මේ මෞකස තුළ නාම රූප ධර්ම පිහිටනවාද දැන් විඥානයක් ආවේ නැහැ මෞකස තුළ නාම රූප ධර්මයක් පිහිටනවා ඒක පිහිටන්නට බෑ ඒක නිසා ආනන්ද හම්බුෝ කියන නෝහේ සම්බන්ධේ ඒක නෙමෙයි නැහැ ස්වාමීන් වහන්සේ කියලා මෞකසට ප්‍රතිසන්ද විඥානයක් ආවේ නැත්නම් ඒක ඇතුලේ නාම රූප ධර්ම පිහිටන්නට හේතුවක් නැහැ පිහිටන්නේ නැහැ විඥානං ආනන්ද මාතකෙච්චින් ඔක්කමිත්තා ඔක්කමිත්තට අපිනකෝ නාම රූපං 110 අපිනිබ්බස් අපිනිබ්බස්සතාති කිය ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා. මේ විඥානයේ දැන් මෞකසට ආවානන්ද ඇවිල්ලා එක එක දවසකදී සමහර දවසකින් දෙකකින් සමානකින් වාගිකාරයකින් එක දවසකදී මේ විඥානේ ඔක්කොම ඉස්සෙදිවත් කියලා යන වෙනත් තැනකට මේ විඥානේ යනවා. ඒ කියන්නේ මෙතනින් විඥානේ නිරුද්ධ වෙනවා ඒක සම්බන්ධ විඥානේ ඊට ඒකට අනුරූප ඒකට අනුකූලව පවස්නා විඥානය වෙන කොහේ තැනක ගිහිලා පිළිසඳ ගන්නවා. බඩ ඇතුලේ ඉන්න ළමයා ඉතින් මැරෙනවා. එතකොට ඒ කුසැතුලේ සිටින ඒ විඤ්ඤා කුසැතුලේ පහළ වූ විඥානයේ මෞකසෙන් ඉක්මන වෙලා ගියා නම් එන අපිනකෝ නාම රූපං එත්තස්සහය අබිනිබ්බත්තිස්කත මේ නාම රූප ධර්ම දැන් මේ තියෙන ශරීරයක් වගේ තත්ත්වයකටපත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ කියන්නේ අර නවුපසේදී පහළ වෙච්ච විඥානේ වත්තලා ගියානම් ඉතින් ඔය ළමෙක්ගේ தත්ත්වයට ලොක් වෙලා වැඩිලා ඒ தත්ත්වෙට මේ දැන් තියෙන එකක් හා සිතක් තියෙන தත්ත්වෙටපත් වෙනවා. ඉතින් ඒකත් කවදාවත් දෙන්නේ නැහැ. එතකොට නොහේ සම්බන්ධය ඒක නෑ ස්වාමිනේ එහෙම සිදුවන්නේ නැහැ කියලා පිළිතුර දෙනවා. විඥානන්තේ ආනන්ද ධාරස්සෝ සතෝ මොච්චිච්ඡත කුමාරකස්සා කුමාරිකා එවා අබිනකෝ නාම රූපං උත්තිං දෙහුල්ලං දෙකුල්ලං ආපජ්ජිත ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනා මේ ප්‍රශ්නය මේ විඥානයේ මෞකසට ආවා දැන් ඉතින් කුමාර කස්සවා කුමාරිකායවා කුමාර කුමාර කියන්නේ තරුණ කොල්ලෙකෝ තරුණ පොඩි ගෑනෝ කෙනෙක් ළමයෙක් මේ තත්ත්වයේ මාස 3-4ක් හරි කීයක් හරි කියලා හිතමු අපි 10 කුමාර කාලයේ තරුණ කියන්නේ අවුරුදු මාස 9ක් නේ මාස 3-4ක් වගේ කාලේ අර විඥානේ වොච්චිස් දෙස ඉඳිලා යනවා ඉඳිලා ගිහිල්ලා ඒක ඇස්සලා යනවා එතකොට පුතේ ඇතුලේ ළමයා මැරෙනවා දැන් මොනවා පස්සේ අපිනකෝ නාම රූපං මේ නාම රූප ධර්ම උච්චින්වා විරුල්ලන්වා දේපොල්ලන්වා ආපද්දිසද වැඩිලා දියුණු වෙලා ඔය දැන් කියන තත්ත්වෙටපත් වෙනවාද නෝනේ සම්බන්ධයෙන් වෙන්නටත් බැහැ තස්මාතිහානන්ද ඒකේම හේතු යතන් නිදානං එක්සම්දේවිත පච්චෝ නාම රූපස්ස යතිදම් විඥානං ඒක නිසා ආනන්ද ඒ නාම රූප ඇතිවීමට ඒකමයි හේතුව හේතුව හේතුව. හේතු නිදානම් ඒකමයි නිදානේ හේතුව සමුදය ඒකමයි සමුදය ඒකමයි හේතව පත්‍යෝ ඒකමයි පත්‍ය මේ නාම රූප ඇතිවීමට මොකද ඒ පත්‍ය විඥානය. අර කියපු කරුණු තුنين පැහැදිලිවම අපිට උනත් ඕනම කෙනෙකුට තේරෙනවා. මෞඛික විඥානයක් ආවේ නැත්නම් නාම රූප ධර්මයක් මෞඛික තුළ පිළිගන්නේ නැහැ. ඒක නිසා නාම රූප ඇති වෙන්නට විඥානය අවශ්‍යයි. ඒතර මෞකසල නාම රූපේ ආවා දැන් නාම විඥානය ආවා නාම රූප දෙක දැන් ටික ටික දවසක් පවතින. දැන් මේ මේ විඥාන මාත්‍රය එතනින් නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ ඇතුලේ තියෙන සමහර විට කලල තේසී වාගේ අවස්ථා තියෙනවා පඨමං කල්ලං හෝති කල්ලා හෝති අබ්බදා අබ්බදා තේසී ගායති තේසී තේසීන් බද්ධිති ගනෝ ගනවා පසාඛා ජායන්ති කියලා දක්වලා තියෙනවා ළමයි කරන ආකාරය මෞකස තුලයි ඉස්සල්ලාම කලල රූපේ කියන එක තියෙනවා පඨමං කල්ලං හෝති කල්ලා හෝති අබ්බදා ඊට පස්සේ ඒක මස්සතෙල්ලක් වගේ පොඩි තත්යකටපත් වෙනවා කලලා හෝටි අබ්බුදා ඒක ඊට පස්සේ අබ්බුදයෙන් කියන ලබන මිත්‍රයේක හැඩයට සමාන ස්වරූපයකට ඒක වැඩෙනවා. අබ්බුදා ජායති තේසි මේකදී මේ අත් දෙක දික් වෙන්න ඕන තැනට කැරි දෙකක් එනවා. කකුල් දෙක දික් වෙන්න ඕන ගැන තව කැරි දෙකක් උඩටම තියෙනවා. ඔළුව මත පහළ වෙන්න ඕන තැන තව කැරි දෙකක් මත තියෙනවා. මේවා තමයි ඉතින් වැඩි වැඩි යන්නේ. එතින් මෙන්න මේ අවස්ථාවල් වල කවරකදී හරි අර විඥානේ නිරුද්ධ වෙලා ගියා නම් නරකේම මැරිලා කොහෙලා යයි නැත්නම් ජීවිලා යයි කොහොම හරි ඒක නැති වෙනවා එතකොට විඥානේ අවශ්‍යයි ඒ නාම රූප ධර්මයේ පවතින ඉතින් ඊළඟට කියනවා මේ විඥානය මෞපසට ඇවිල්ලා කුමාරකස්සව කුමාරිකස්සව දහරක්ෂසතෝ වොච්චිත්තේ මාස තුනක් හරි හතරක් හරි ගියාට පස්සේ මේක විඥානේ නිරුද්ධ වෙනවා ළමයා මැරෙනවා එතකොට මේ විඥානයේ නිසා ඇතිවෙච්ච නාම රූප වැඩෙනවද, දියුණු වෙනවද, බුද්ධින්වා බෙරුල්ලම්ම ආපත්‍යද? තම මේ සත්‍යයටපත් වෙනපත් වෙන්නේ නැහැ. ඒක එතරම් නතර වෙනවා. ඒකෙන් මේ පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් මොකද්ද මේ විඥානයේ නිසා තමයි මේ මෞපසතුල පහළ වන නාම රූප ධර්මයන් බැදෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒසු හේතු ඒකමයි හේතු ඒස නිදාන ඒකමයි නිදාන ඒස පච්චෝ ඒකමයි ප්‍රත්‍ය නාම රූපස්ය අබ්දම් විඥාන මේ විඥානයේ නාම රූප ඇතිවීමට මේ ප්‍රත්‍ය මොකද්ද විඥාන විඥාණයමයි ප්‍රත්‍ය මේ නාම රූප ඇතිවීම කියන කාරණාව. ඒකෝට මේ යට තේරෙන්නේ නැතුව. විඥාණය නැත්තම් නාම රූප ඇතිවන්නේ නැහැ. එතකොට දැන් මේ විඥානයේ මේ ආකාරයෙන් අවබෝධතාව නාම රූප පීඩයක්. දැන් මේක බුදුරජාණන් වහන්සේ විඥාන පත්‍යා නාම රූපං කියලා කියලා ඉවර වෙලා ඊට පස්සේ ප්‍රකාශ කොට වදාරනවා විඥාන පත්‍යා නාම රූපං නෙයි නාම රූප පත්‍යා විඥාන මේ නාම රූප නිසා විඥානය ඇති දැන් මෙයාට මේ මෙයාට මේක සමහර විට පැටලී සයිට වෙන්නට පුළුවන් ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන මොකද විඥානය නිසා නාම රූපය තියෙනවා කියලා ඊළඟට දැන් ප්‍රකාශ කරන මොකද නාම රූප නිසා විඥානය තියෙනවා කියලා දැන් මේක මෙහෙම තේරුම් ගන්න. දැන් අර ඉස්සල්ලාම මව කුසල ප්‍රතිසංග විඥානය ආවා. දැන් නාම රූප දෙක ඇති වුණා. මෙන්න මේ නාම රූප දෙක දිගින් දිගට දිගින් දිගට පැවතගෙන යන නිසා තමයි ප්‍රතිසංග විඥානය දිගින් දිගට දිගින් දිගට පැවතගෙන යන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ ප්‍රතිසංග විඥානය කියන්නේ මව කුසල ඉස්සල්ලාම තමයි විඥාණයෙන් කරන කාර්ය තුනක් තිබෙන බව පොත්වල දක්වා තිබෙනවා. ප්‍රතිසංග කුත්‍ය, භවංග කුත්‍ය, සාත්‍ය කුත්‍ය කියලා. ඒ කියන්නේ ප්‍රතිසන්දේ ගෙන දීමත් ඒකෙන් කරන වැඩක්. ඊට පස්සේ භවාංග කුත්‍ය භවාංග කියන්නේ භවයේ අංග කියන වචන දෙක උතුනම භවාංග වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර වන අංගයක් වශයෙන් මේ ප්‍රතිසන්දි විඥානය ක්‍රියාත්මක වෙනවා. අපි මුන්නවත්ම හිතන්නේ නැති ඉන්නකොට සද නිින්දකට ගිහිලා ඉන්නකොට සීගි නැති වෙලා වාගේ ඉන්න වෙලාවට භවාංග චිත්ත පරම්පරාව දිගටම ගන්නවා. ඒක තේරෙන්නේ නැහැ. අර ප්‍රතිසන්දි විඥාණයම තමයි බහාංග පුත්තිය සිදු කරන්නේ. ඒක සිදු කරේ නැත්නම් මෙයා මැරෙනවා. ඒක නිසා බහාංග පුත්තිය අවශ්‍යයි. භවයේ අංගයක් වශයෙන් පවතින්න ඕනේ. මේ ජීවිතයේ දිගින් දිගට පවතින නිසා බහාංග පුත්තිය දිගටම බහාංග පුත්තිය සිදු වෙනවා මේ ප්‍රතිසන්දි විඥාණය තුළින්. ඒ ඒකෙන් අදහස් ගන්න ප්‍රතිසන්දි විඥානය එතන ඇතුළේ ඒකෙන් දිගටම මේක එකම සිතක් පවතිනවා කියලා නෙවෙයි. ඒ ප්‍රතිසන්දි විඥානය විපාක සිතක ඒක ඇති වුණා ඊට පස්සේ නැති වුණා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා. මේ ඇති වී ඇති වී නැති වී නැති වී යන විඥාන පරම්පරාවක් මෙතන තියෙන එක පැහැදිලිව තේරුම් ගන්න. එකම සිතක් කියලා හිතන්න දෙපා එක වැරදි. ඊළඟට මේ ප්‍රතිසන්දි විඥානයම තමයි මරණ වේලාවට ප්‍රතිසිත වශයෙන් ඉතිපෙන කෙනෙක් මැරෙනකොට අන්තිමටම පහළ වෙන සිත තමයි මේ මේ නැවත මේ ලෝකෙ ඉපදිච්ච පළමුවෙන්ම ඉපදුන සිත. ජන ප්‍රතිසන්දේ විඥාන. ඒක ත්‍ෘති කෘත්‍යය කරනවා. එතකොට ප්‍රතිසන්දේ විඥානයේ කියන එකේ කාර්යයන් තුනක් තියෙනවා. ප්‍රතිසන්දේ ගැන දෙනවා භවයේ අංගයක් වශයෙන් දිගින් දිගට පවත්වාගෙන යන්න උපකාර වෙන මැරෙනකොට අවසානයේ චුත වෙන්නේ මේ ශරීරයෙන් නිරුද්ධ වන්නේ භාංග සිතයි. ප්‍රතිසන්දේ විඥානය. එතකොට මේ භාංග සිතට ඔන්න මෙන්න ඒ කියන්නේ සිතට මම කියන්නේ නැරෙන්න අන්තිමට නිකුත් නිරුද්ධ වෙන භාංග සිතට ඔන්න මෙන්න කියන අවස්ථාවේ පැවති කර්මවල ස්වરૂපේ තමයි කර්ම විඥානය කියලා කියන්නේ. ඒකෙන් තමයි නැවත පිළිසිඳ ගන්නෙ. මේ චිත්තයෙන් නෙවෙයි නැවත පිළිසිඳ ගැනීමක් සිදුවන. එතකොට මේ විදිහට ප්‍රතිසන්දි විඥානය නිසා වහාම කුත්‍ය සිදු කරමින් මේ නාම රූප ධම්ම ටිකින් ටිකට ටිකින් ටිකට පළතගෙන යන්න උපකාරය. එතකොට මේ නාම රූප ධම්ම නිසා තමයි ප්‍රතිසන්දී ඥානෙ තියෙන්නේ. දැන් අපි හිතමු දැන් මේ නාම රූප දිනා ප්‍රතිසන්දී ඥාන භාවංග ටිකක් තියෙනවා. හරි කෙනෙක් ඇවිල්ලා බෝම්බයක් අහලා වගේ දෙයකින් මරලා දෙනවා. රූපේ නෑරෝ. එතකොට මේ නාම රූප දෙකම නිරුද්ධ වෙනවා. නාම රූප දෙක නිරුද්ධ වුණාට පස්සේ ප්‍රතිවිකන්ද විඥානේ දෙන්න බෑ එතන. ඉන්න තැනක් නැහැ පිටන්න තැනක්. ඒක නිසා විඥාන පත්‍යා නාම රූපං කිව්ව වගේම කියන්නට වෙනවා නාම රූපත්‍යා විඥාන නාම රූප දෙක නිසා විඥානේ පවතිනයි කියලා. දැන් මේක බුදුහාමුදුර ප්‍රකාශ කරනවා නාම රූපත්‍යා විඥානං තේතිකෝපන විතං තදානන්ද විඥානයේ සම්පර්යායන වේදිතප්පඤ්ඤතා නාම රූපත්‍යා විඥානං පස්සේ නාම රූපත්‍ය විඥානං කියලා මම කිව්වා නම් මෙන්න මේ කරුණෙන් ඒක ඔබ හොඳට තේරුම් ගන්න. ඒකයි ඒ අදහස. يعني දැන් මේ කියන කරුණෙන් ඔය නාම රූප නිසා විඥානේ පවතිනවා කියන එක පැහැදිලිවම තේරෙනවා. විඥානන්තිනේ ආනන්ද නාම රූපයේ ප්‍රතිස්ථාන ලැබෙන්නට අපින්කෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ දුක්ඛ සමුදය සම්භවෝති ඒ කියන්නේ මේ විඥාණය ගිහිල්ලා නාම රූප දෙක පීඨේ නැත්තං ආනන්ද නැවත මේ ජාති ජරා මරණ දුක් එකල සම්භව හම්බ වෙනවා මත වෙනවා ඇති වෙනවා ඒක ඇති වෙන්නේ නැහැ නෝහේ සම්බන්ධය කියනවා ඒක ඇති වෙන්නේ ඒක නිසා තස්මාති ආනන්ද ඒක නිසා ආනන්ද ඒ සේවයේ සම්නිදාන මේ සම්දේ පච්චෝ විඥානසේ අද්දන් නාම රූපම් මේ නාම රූප තමයි විඥානයේ පැවතීමට එකම හේතු වන පත්‍ය වන කරු. දැන් අපි හිතමු සාමාන්‍ය රහත් වෙච්ච නැති කෙනෙක් ඕනම කෙනෙක් මැරෙනකොට නැවත උපදිනවා මේ අය දන්නා කෙනෙක් රහත් වෙලා නැහැ කියලා හිතමු. දැන් මේ පුද්ගලයා මැරෙනවා මැරෙනකොට අර කියපු විදිහට චිකිත්සිත නිරුද්ධ වෙනවා චිකිත්සිත ප්‍රථමයෙන් ඕ කර්ම විඥාණයට අනුව තමයි තැනක ගිහිල්ලා පහළවන්නේ මේ විඥාණය ගිහිල්ලා පහළ වෙනකොටම නාම රූප ධර්ම එතන ඇති වෙන අර නාම රූපච්ඡ විඥාන කියලා මම විස්තර කළේ මවට ඉස්සලම මව කුසල ඉස්සලම ඇතුළුනාට පස්සේ නාම රූප ඇතිවෙනවා කියන්නේ මේ නාම රූප වල පිහිටක් මේ නාම රූප ප්‍රතිස්ථාව ප්‍රතිස්ථාව කියන්නේ පිහිටන්නට තැන මේ විඥාණයට පිහිටන්න තැනක් වශයෙන් නාම රූප ධර්ම දෙක තියෙනවා මේ නාම රූප දෙක ධර්ම නැත්නම් අපි ඒක දැන් රහත් වෙච්ච කෙනෙක් පින්නම් පෑවා පින්නම් පානකොට මේ විඥානය නිරුද්ධ වෙන ගිහිල්ලා නාම රූප දෙකක පිළිගන්නට ප්‍රතිස්ථාවක් නෑ. එතකොට ආයතින් ජාති ජරා මරණ දුක් ඒ කියන්නේ නැවත ජාති ජරා මරණ දුක් වෙන්නට හේතුවක් නෑ. මේක සමහර විට මෙහෙට තේරුම් ගන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. දැන් අපි උදාහරණයක් කියන්න. මේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියන එකට. අපි ඒක ලෑලි දෙකක් එකට හේතු කරලා හේතු වගේ උඩට හේතු කරලා තියෙනවා කියන්නේ. එක ලෑල්ලක් හේතු කරනවා උඩම උඩම කෙළවරේ අනිත් ලෑල්ලට. මේ ලෑල්ල දෙක දැන් පොළේ දෙපැත්ත හිටවලා හිටවලා තියෙන පිටිටවලා තියෙනවා. පාරලා හිටවලා නේ නිකන් කියලා තියෙනවා. ඉතින් මේ දෙක තියෙනවා. අපි මේකට පළවෙනි ලෑල්ලේ දෙවෙනි ලෑල්ලේ කියලා නම් කළොත් එහෙම පළවෙනි ලෑල්ල පවතින්නේ කුමක් නිසාද දෙවෙනි ලෑල්ල නිසා. දෙවෙනි ලෑල්ල පවතින්නේ කුමක් නිසාද? පළවෙනි ලෑල්ල නිසා. ඔය එකක්වත් නැගත්තොත් පළවෙනි ලෑල්ල ගත්තත් දෙකන වැටෙනවා දෙක දෙවෙනි ලෑල්ල ගත්තත් දෙකන වැටෙනවා පළවෙනි ලෑල්ල. එතකොට මේ පළවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ලේ උපකාරය ලැබගෙන පවතින්නේ නැත්නම් පවතින්නට බෑ. ඒක එහෙම පවතින අතරම දෙවෙනි ලෑල්ලට පවතිනකත් උපකාර වෙනවා. ඒ කියන්නේ තමන් අනුන්ගේ උපකාරය ලබාගෙන පවතිනවා අනුන්ට තමන් උපකාර වෙනවා පවතින. දෙවෙනි දැනුත් එහෙමයි. දෙවෙනි දැනුත් ඉන්න බෑ පළවෙනි දැනුත් නැත්තම්. පවතින තියෙන්නේ කලන්න වැටෙනවා. ඒක නිසා පළවෙනි දැනුත් උපකාරය ලබාගෙනයි ඒක පවතින්නේ. එතකොට පළවෙනි දැනට ඉන්න බෑනේ දෙක නෑ දෙවෙනි දැනෙන්න පුතාවේ නැත්නම් ඒකට ඇතිනේ. එතකොට පළවෙනි දැනට සඳහපවතිනට උපකාර වමින් තමයි දෙවෙනි දැනට පවතින්නේ. මේකට කියන්නේ අඤ්ඤමඤ්ඤ සත්‍යම් පතිනේ. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට උපකාර වෙමින් සිදුවන ක්‍රියාදාමයක් මෙතන. මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය විස්තර කරනවා නේ ඒක පුරා දේවල් නම් මේ කියේ ඒකත් ඒ කොටසක්. ඒක විස්තර කිරීමට උපමාවක්. එකිනෙකාට උපකාර වෙමින් පවතින දෙයක්. එතකොට දැන් මේ නාම රූප දෙක විඥානයේ පැවැත්ම සඳහා උපකාර වෙනවා. හරි එකලැලක්. විඥානයේ කියන එක නාම රූප පැවැත්ම සඳහා උපකාර වෙනවා. අපි අරගන්න. අනිද්දේවා. මේක එකිනෙකට උපකාර වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් උපකාර දෙමින් පවත්නා වූ ධර්මතාව දෙකක්. ඒක පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වන්නේ රහත් වූ කෙනෙකුට පමණයි. අන් කෙනෙකුට තේරුම් ගන්නට රහත් වූ කෙනෙකුට ඇති වෙනවා ඉතාම සියුම් දැනීම් මාත්‍ර නිදහස් සිතක් විමුක්ත සිතක් කියලා එක කියන්නේ. මේ විමුක්ත සිත කියන එකට කිසිම දෙයක් සම්බන්ධ වන්නේ ඒ කියන්නේ ඒක ඒකෙන් කිසි දෙයක් අල්ලන්නේ. ඒ සිතෙන් හිතන්නවත් බෑ මොකක්වත් බෑ මොන විදියෙම දැනීම් මාත්‍රයක් පමණයි. ඉතින් මේ දැනීම් මාත්‍රය තමයි මෙතන විඥානය කියලා කතා කරන්නේ. මේක මා මුලින්ම මේ ඇයට මේ විඥානය කියන වචනේ විස්තර කරන්න කිව්වා නම් කොහොමවත් තේරෙන්නේ නැහැ. එතකොට මේ අන්තිමට ඉතුරු වෙච්ච සියුම් දැනීම් මාත්‍රය ඒ කියන්නේ විමුක්තිත නිදහස් වෙත පිළිසිත එක ඕනෑම සත්‍යකයේ සිත තුළ මේක තියෙනවා. ත්‍රිසං සතගුරුවේ පවා තියෙනවා. නමුත් ඒ ඒක මතු කර ගන්නට බෑ. බාහිර උපක්‍රේෂ ධර්ම වලින් ඕක බැරිලක් ඉහිලා තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා පබස්සර විදන් දෙක්කේ සිතන් තන්තිකෝ ආගන්තුකේ උපක්ලේශේ උපක්ලේශාන් කිය. මේ මේ පිටි ස්වરૂපේ පියවින්ම පවතින ස්වરૂපය මහණෙනි පිළිසිදු දෙයක්. මේ බාහිර දේවල් වලින් ආගන්තුක උපක්ලේශ කෙලෙස් ධර්ම තුළින් මේක කීකේලා තියෙනවා. ඉතින් මේක බොහෝ පොත් කියන්නේ සාමාන්‍ය පිළියරක කියන්නේ ඒ කියන්නේ මේ ප්‍රතිසන්දනයේ භවංග සිතට කියන භවංග සිත නෙවෙයි කිසිසේත් මේක භවංග සිත නෙවෙයි මෙතන කියන්නේ කෙලින්ම රහත්ෝ කෙනෙකුගේ සිත. මෙන්න මේ විමුක්ත සිත හැම දෙයකින්ම නිදහස් වෙලා පවතින. තමන් මේ විමුක්ත සිතයි කාර්යයගේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියන ඒ කොටස් කහිනුත් එන්නේ. බාහිර හැම දෙයකින් වෙන්නේ හුදු දැනීමක් පමණයි. මේක විතරයි අභ්‍යන්තර වශයෙන් තියෙන එකම ක්‍රියාදාමය. ඒතකොට ඒන් පිට තියෙන ඔක්කොම පරිබාහිරයි. ඔය විදිහට අත්‍යන්තිකමෝ කායේ කායන් පස්සේ යති බහිද්දාවෝ කායේ කායන් පස්සේ යති ආදී වශයෙන් දක්වනනේ සතරවදක් පඨාන වෙන සූත්‍ර වල ආධ්‍යාත්මික තමා අනුව බලමින් මේවා බලන්නදී ඒ වගේම බාහිර වශයෙන් අන් අයගේ දේවල් වශයෙන් බලන සිත් වේදනා ධම්ම ඕවායේ හැම එකම කාය ආදී අත්‍යන්තික බාහිර වශයෙන් බලන්නදී කියලා. එතකොට ආධ්‍යාත්මික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් ආ බාහිර වශයෙන් මේක බලනකොට ඉතින් මේ තමන්ගේ ශරීරය සිතයි මේක ජාතික දෙයක් කියලා අනිත් ඒවා බාහිර කියලා තමයි ඉස්සලා බලන්නේ. දැන් මෙතෙන් ආවට පස්සේ මේ විමුක්ත සිත කියන එක තමයි අජ්ජත්තික ධර්මයේ ඇතුළත තියෙන එකම ධර්මය. ඒයින් පිට තියෙනවා ඔක්කොම පරිබාහිර දේවල්. ඒයින් පිට ඇහැට රූප පේනවා, රූප පේනවා, සිතිවිලි ගලාන යනවා. ඒක ඔක්කොම හේතුඵල. කනට ශබ්ද ඇහෙනවා, ඒ පිළිබඳ සිතිවිලි ගලාගෙන යනවා. ඒවා හේතුඵල ක්‍රියාදාම්. බාහිර වශයෙන් හේතුඵල වශයෙන්. එතකොට නාසයට ගඳ සුවඳ එනවා ඒක පිළිබඳ සිතිවිලි එනවා. දිවට රස ගෑවෙනවා ඒ පිළිබඳ සිතිවිලි එනවා. කයට ස්පර්ශ ඇති වෙනවා ඒ පිළිබඳ සිතිවිලි ඇති වෙනවා. මේ ඔක්කොම හේතු නිසා අර්ථගත ඵල ධර්ම භාගික දේවල්. මනසට විවිධ සිතිවිලි එනවා ඒ සිතිවිලි අරගෙන විවිධ දේවල් මේ තවත් තවත් සිතිවිලි පහළ වෙනවා මේ සිටි පහළ වෙනකොටම මේ විදිහට ඇහැකනාසේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට රූපාදී අරමුණු හමු වුණාට පස්සේ මේ විදිහට හේතුඵල නිසා සිතිවිලි පහළ වෙනකොට ඒ සිතිවිලි තුළින් කායික ක්‍රියා සිදු වෙනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා කරනවා කයින් සිතින් වචනෙන් නොයේ දේවල් කරනවා කුසලදී අකුසලයේ වන්දේ මේ ඔක්කොම බාහිර වශයෙන් හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් සිදුවන අනාත්ම ධර්ම. අර ඇතුළත තියෙන විමුක්ත සිත කියන එක අබ්බන් අභ්‍යන්තර ධර්මයක් නිදහස් වූ සිත. මෙන්න මේ අභ්‍යන්තර සිත පවතින්නේ අර පරිබාහිර වශයෙන් තියෙන නාම රූප ධර්මයන් තියෙන තාක්කල් පමණයි. එතකොට මේ පරිබාහිර වශයෙන් තියෙන නාම රූප ධර්ම පවත්වාගෙන යන්න බැහැ අභ්‍යන්තර වශයෙන් තියෙන සිත නිරුද්ධ වෙනවා. ඒවා මෙල්ලනවා. ඒක නිසා මෙතන විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥානං කියන එක පැහැදිලිව අත්දකින්න පුළුවන් දැන්. ඒකෝට පැහැදිලිවම තවන්න තියෙනවා මේ විඥාණය දැන් අන්තිමට ඉතුරුනේ විමුක්ත සිත කියන විඥාණය මරුණට පස්සේ ඉරදේ නෙමෙයි. ඒක තව තැනක ගිහිල්ලා පිළිසිඳ ගන්න කොහෙවත් ගිහිල්ලා පිළිතන්නේ නැහැ. පිළිතන්නට පටවියා පොතේ දෝවල් හරි නා වෙනත් නාම ධර්ම හරි නාම රූප ධර්ම නැහැ. එතකොට මේ ඔක්කොම නිරුද්ධ වෙනවා නිවිලා. දුකේ කෙලවර එතෙන්ට එතනයි. ඒක නිසා මේ විඥානයේ කියලා නාම රූපයක ප්‍රතිස්ථාවක් ලැබුවේ නැත්නම් ඒ නාම රූප දිගින් දිගට පවතිනවාද කියලා බුදුහාමුදුරුවෝ වර්තන්නේ. එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ නිසා මේ නාම රූප පහළවන්නේ දිගින් දිගටම විඥානය නිසා. මේක තේරුම් ගන්න. එතකොට Tamanට තේරෙන්න ඕනේ. මෙතන නාම රූප සහ විඥාණයන්ගේ ක්‍රියාදාමයේ හැර වෙන දෙයක් නැහැ කියලා. මේක ලස්සනට බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා. එත්තාසකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපපජ්ජේතවා එත්තාවතා දිවසිනකතෝ එත්තාවතා නිස්සකතෝ එත්තාවතා පඤ්ඤාවතරං එත්තාවතා වට්ටං හත්ති එත්තාවතා එත්තත්ථාය පඤ්ඤපණාය යතිදන් නාම රූප සහ විඥාණයන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවස්සති. මේ විඥාන නිසා නාම රූපයේ කියන දෙක අල්ලෑලි දෙක වගේ එකල ගන්න උපකාරමයෙන් පවතින එකට කියන වෙනත් වචන තමයි මහණෙනි ආනන්ද උපදිනවා කියන්නේ ජායේතවා ජරාවටපත් වෙනවා වයසටපත් වෙනවා කියන්නේ ජරාවට යනවා ජීයේතවා මීයේතවා මිය යනවා කියන්නේ සවේතවා චුත වෙනවා කියන්නේ උපපජ්ජේතවා තව තැනක ගිහිල්ලා පහළ වෙනවා ඒ කියන්නේ උපදිනවා, ජරාවට පත් වෙනවා, මැරෙනවා, තව තැනක උපදිනවා. මේ ඔක්කොම කියන්නේ මොකටද දන්නවද? මේ නාම රූපය විඥානය ටික අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිමින් යන ක්‍රියාදාම. කියන වෙනවත් අතිවචන වෙනවත්. නැත්තම් අපි මේ ගුණ පාල සමද සිංහ නැත්තම් මොකක් හරි ගෑනලා මේ කම්මලා හිමලා ආදී විවිධ නම් වශයෙන් හඳුනනවා නම් අතිවචන කියන්නේ ඒවලු. ඒ ඔක්කොම මේ නාම රූප ධර්මයන් එකිනෙකට නාමයේ රූප සහ විඥාන කියන ධර්මයන් එකිනෙකට උපකාර වෙමින් පැවැත්ම හැර වෙන දෙයක් නෙවෙයි. අධිවචනපතෝ නිරුත්තිපතෝ නැත්නම් අපි කියනවා මෙයා සිල්වත් කෙනෙක්, මෙයා ගුණවත් කෙනෙක් ආදී වශයෙන්. ඒ නැත්නම් අපි කියනවා මෙයා මහා පණ්ඩිතෙක්, මහා විද්‍යාවේ මෙයා උගත් කෙනෙක්, මෙයා කතුවරයෙක් ආදී වශයෙන්. මේ ඔක්කොම කියන්නේ අර නාම රූප සහ විඥාන දෙකේ පැවැත්ම. නැත්නම් කියනවා මේ වේදනා ස්කන්ධය, මේ සංඥා ස්කන්ධය, මේ සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා මේ අංග සාධිත පංචස්කන්ධ වශයෙන් මේ මොකක්ද ආනන්ද මේ මොකක්වත් නෙවෙයි. මේ නාම රූප දෙක විඥානයේ සමග අත්‍යත් බැඳගෙන එකිනෙකට උපකාර වමින් පවස්නා වූ ක්‍රියාදාමයට කියලා වෙන වචනයක් වෙයි පංචස්කන්ධය කියන්නේ. නැත්තම් වට්ටම් එනම් අදිවචන පතර මේ වට්ටම් කියන්නේ සංස්කාර වටේ. සංසාරය කියන්නේ මොකක්ද? නාම රූප දෙක විඥානයේ සමග අන්‍යෝන්‍ය වශයෙන් පැවතගෙන යන එකට කියන වෙනවා කියලා. නැත්තම් කම්ම වට විපාක වට කෙලෙස් වට කියලා ඒව ඔක්කොම එක. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ තාවතා ඉත්තතාය අඤ්ඤපනාය කියලා. මේ නාම රූප අරගෙන මේවා සංඥාය මේවා වේදනාව මේ සංඛාරය මේ විඥානය මේ මේ හේතුව මේවා ඇති වෙන්නේ තියෙන්නේ මේ පාලනය මේවා අනිත්‍ය මේවා දුක්ඛ මේවා අනාත්මය නැත්නම් මේවා මමය මේවා මගේ මේ නැත්නම් මේක ලස්සනේ මේ ගෙනේ යන්නේ මිනිහෙක් මොන එක් ආකාරයෙන් හිතනවනේ මේ හැම දෙයක්ම වෙන එකක් නෙවෙයි ආනන්ද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා නාම නාම රූපං සහ වඤ්ඤාණ නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති නාම රූප සහ විඥාන දෙක එකිනෙකාට උපකාර වීම පවත්නා වූ ක්‍රියාදාමවලට කියන අකීවචන පතෝ වෙනස් වචන මේක හරියටම තේරෙනවා නම් සම්පූර්ණ මනන්න දර්ශන ඉස්තාම පැහැදිලිව දකින්නට පුළුවන්. කිසිම සත්‍යයක් නැහැ කිසිම පුද්ගලයෙක් නැහැ කිසිම ආත්මයක් නැහැ කිසිම මමෙක් නැහැ කිසිම ජීවියෙක් නැහැ. ඔක්කොම මුලා මේ නාම රූප දෙකේ විඥානයේ සමග අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් දිගින් දිගට දිගින් දිගට පැවතගෙන පැවතගෙන යනවා කියන්නේ උපදිනවා කියන්නේ ලෝකයි ජරාවට යනවා කියන්නේ ලෝකයි මරණයටපත් වෙනවා කියන්නේ ලෝකයි නැවත උපදිනවා කියන්නේ ලෝකයි ඒක නේ සාවකා ජායේතෝ අජීවිතෝ අමීතෝ චවේතෝ උපපජ්ජේතෝ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දැක්කේ ඒවා තමයි ඊළඟට අපි මේ විදිහට මේවා විවහාර කර කර යන්නේ මේ දෙකේ නිසි පරිදි ක්‍රියාදාමයේ හරියට නොදන්නා නිසා මේක නිසාම තමයි අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධා ආදී වශයෙන් ප්‍රකාශ කරනකොට පටිච්චසමුප්පාද ප්‍රතිලෝම වශයෙන් ප්‍රකාශ කරනකොට කරන ඉවරලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරන්නේ මේක තමයි දුකේ කෙලවර දුක්ඛ නිරෝධේ කියන්නේ දුකේ කෙලවර එකයි කියන්නේ එතකොට පරිසම්පාදේ මේ කප්පය විඥාන පත්‍යා නාම රූපං සා නාම රූප පත්‍යා විඥානං කියන එක ගැඹුරු අවස්ථාවක්. සාමාන්‍යයෙන් තේරුම් ගන්නට අපහසුයි මේ දේශනාව නැවත නැවත නැවත නැවත කීප සැරයක් හරි අහන්න. අහනකොට මේට වඩා අධ්‍යයනයට වඩා අවබෝධයක් ලැබේ. Tamangeම අවබෝධයක් වලට ඒකපත් කරගන්න උත්සාහ ගන්න. යම් යම් ගැටලුවක් තේරුම් ගැනීමට අපහසු කාරණාවක් මේ දේශනාවේ තිබුණා නම් පසුව හරියමින් දාන්න අපි ඒකට ඒක ඊට වඩා සරල වශයෙන් විස්තර වශයෙන් ඉලක්කයන් කියලා දෙන්න. දැන් අපි මේ දක්වා මේ ප්‍රකාශ කළේ පටිච්චසම්පාද ධර්මයේ දැක්වෙන නාම රූපත්‍ය විඥානම් කියන එකත් ඒ වගේම විඥානයේ නිසා නාම රූපය තියෙන විඥාන පත්‍ය නාම රූපං කියන එකත්. නාම රූප නිසා විඥාණය තියෙනවා විඥාණය නිසා නාම රූප පවතිනවා ඔය කියන්නේ අපි විස්තර කරේ ඒක කියනකොට අපි කියවා ප්‍රතිසන්දි විඥාණය මෞපසට ආවා ආවට පස්සේ ඒක නිසා තමයි මේ මෞපස තුළ නාම රූප ධර්මයන් වැඩෙන්නේ මේකේ වැඩෙන නාම රූප ධර්මයන් දිගින් දිගට පවතගෙන පැවතගෙන යන ප්‍රතිසන්දි විඥාණය භවංග පුත්‍ය සිදු කරමින් පවතින නිසා ඒකට ඔය කියන කරුණ පමණක් හරි අදිට අවබෝධ කරගත්තොත් බුදුහාමුදුරුවෝ කියපු පාඩ දෙකම හොඳට තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේක ඔප්පු කරලා පෙන්වන්නට බුදුහාමුදුරුවෝ මේ විඥාන නිසා නාම රූප පවතිනවා කියලා ඔප්පු කරලා පෙන්වන්න ප්‍රශ්න තුනක් ඇහුවේ. මොකද්ද මෞකසට මෞ ප්‍රතිසන්ද විඥානේ ආවේ නැත්නම් මේ මෞකස තුළ නාම රූප දේවල් පීතනවාද ඒකට හිතන්නට බෑ. ප්‍රතිසන්ද විඥානේ ආවත් එක දවසකදී ඒක ගිහිලා ගියොත් කියන්නේ මේ ආත්ම භාවයේ සම්මත වශයෙන් කතා කරන්නේ මේ ආත්ම භාවයේ ඇති වෙනවා. ඒක ඇතිවන්නේ නැහැ. ඊළඟට මේ ප්‍රතිසන්දි විඥානයේ කුමාර කස්වා කුමාරිකාය වගේ වචනේ පාවිච්චි කරලා තියෙන කුඩා කාලයේ තියෙන. නිරුත් වෙලා කියනනම් මේ නාම රූප දැඩිලා දියුණු වෙලා මේ தත්ත්වයටපත් වෙනවා නෑ. ඒක නිසා ඒ කරුණ තුන හරියට පැහැදිලිව තේනකොට Tamanටම තේරෙනවා නාම රූප ඇතිවන්නේ විඥානයේ නිසා කියලා. විඥාන පත්‍ය නාම රූපං එතකොට ඒක අනිත් පැත්ත නාම නාම රූප පත්‍ය විඥාන නාම රූප නිසා විඥානය තියෙනවා කියන එක ඒක තේරුම් ගන්නට පුළුවන් මේ සිතේ භවංග පුත්‍ය ගැන හරි අවබෝධයක් ඇති කරගත්තොත් සායෝග ප්‍රශ්න අත්දකින්නට පුළුවන් වන්නේ විමුක්තිස්ථා ඇති කරගත්ත කෙනෙකුට පමණයි. ඉතින් කෙසේ වෙතත් බුදුජානන් වහන්සේ ඒක විස්තර කරනවා කියනවා මේ ප්‍රතිසන්දේ විඥානීය තැනක ගිහිල්ලා පිහිටියේ නැත්නම් නාම රූප දෙකක් තියනවාද නැවත ජාතියක් ජරාවක් මරණයක් තියෙනවා. එහෙම දුකක් දුකක් ඇති වෙනවා. එහෙම ඇති වෙන්නේ නැහැ. මොකද නාම විඥානය නැත්නම් ඔක්කොම ඉවරයි. විඥානය දුනම ඔක්කොම ඉවරයි. ඒක නිසාම මේ නාම රූප නිසා විඥානය පහළ වෙනවා වගේම විඥානය නිසා නාම රූප ධර්ම එකිනෙකාට උපකාර වෙන පවතින පැතිරෙනවා. එතකොට අපි මේ නාම රූප සහ විඥාන කියන දෙක එකිනෙකාට උපකාර වෙමින් පැවතගෙන යන ක්‍රියාදාමයේ තමයි අපි මේ නොයේක් නන්දාගෙන නොයේක් ආකාරයෙන් කටයුතු කරන්නේ තරුණ වුණා මාළු වුණා මෑරු වුණා ඉපදුණා ජීවත් වෙනවා අසවල අසවල්දී මේ පංචස්කන්ධ ආදී විවිධ විවිධාකාරයෙන් මේ දෙකට කියන වෙනත් වෙනත් වචන දාගෙන තමයි අපි මේ ව්‍යවහාර කරගෙන ව්‍යවහාර කරගෙන යන්නේ ඉතින් මේ தත්ත්වය හරියටම තේරුම් ගත්තොත් එහෙම අපිට පැහැදිලිවම පේනවා මෙතන තියෙන ආත්මයක් නොවන අනාත්ම ස්වરૂපය. මේ අනාත්ම ස්වરૂපයේ තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා නිවන් අවබෝධ කර ගැනීමට යටත් තේසෙන් සෝවාන්වත් වන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඉඳිනවා නම් අනිවාර්යයෙන්ම අනාත්මය පිළිබඳ පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. සෝවාන් වීමේදී සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙන්නේ නිරුද්ධ කළ යුතුමයි සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇත කියන එක ඒක නැති කරන්න නම් අනාත්මය කියන පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති වෙ යුතුයි ඒ සෑම මාර්ගඵලයක්ම අනන්ත දර්ශනය තුළින් ලබන්නට පුළුවන් වෙනත්ය වෙනත්ය රහසය පවා ලබන්නේ අනන්ත භාවයෙන් අනන්ත දර්ශනය දෙකෙන් තුළින්. එතකොට ඒ විදිහට මේ ධර්ම කරුණු හරියට අවබෝධ කරගත්තොත් මේ ඇයි අනන්ත ලක්ෂණය මත කරගන්නට පුළුවන් වේවි පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් වේවි. ඒ අවබෝධයේ කාන්ත වශයෙන් නිවන් ලබා ගැනීම සඳහා ඒ දුක් නිස්සය වෙනවා ඇති එසේම වේවා කියලා ආශිර්වාදනය කරමින් අපි මේ දේශනාව ඉම කරන්නේ. හොඳයි දෙවියන් අපි පින් දෙමු ආකාශත්ලාදී වෙන පාඩේ ගැන ආකාශත්තාන බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චාන් දක්වන්තු සාසනං ආකාශත්තාන බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චාන් දක්වන්තු දේශනං ආකාශත්තාන බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චාන් දක්වන්තු මම් පරන්ති ආත්මික නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාෂ්මාගමෝ සතස්මාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉදම් මේ පුඤ්ඤං ආස්පත්‍යා වන්නෝතෝ සම්බ දුක්ඛ සහ සමච්චතු මේකල කුසල බලයෙන් මේ ගේමල මේ අපතත් සේවා පරිමය අපතත් සේවා නිවනේ සංසීමකට මේ කුසල හේතු වේවා වාසනා වේවා අභිවාදන සේනස නිසංවද්ධා පුචායනෝ දත්තාරෝ ධම්මා වද්ධන්තේ ආයුමන්නෝ සුතම්බරං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මිනිස් අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්ජතු සුවපත් වේවා නිවන් සුව වේවා